ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් සෝදානන් වෙන්නේ ඒ උතුම් වූ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න. අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාව කින්සුකෝපම සූත්‍රය ආශ්‍රයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සංයුක්ත නිකායේ 4 වෙනි පොතේ 368 වෙනි පිටුවේ මේ සූත්‍ර දේශනාව ලකින්න පුළුවන්. සූත දේශනාවේ සාරය වශයෙන් මේ විදිහට අපිට කරුණු කියන්න පුළුවන්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයේ පැවිදි වෙලා බණ භාවනා කරන්න තියෙන කැමැත්තෙන් මාර්ගඵල ලබා ගන්න තියෙන කැමැත්තෙන් යුක්තව මාන වෙලා උන්වහන්සේ එක එක රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි ආයෂ්මතුන් වහන්ස ස්වාමීන් වහන්ස මේ භික්ෂුන් වහන්සේ නමක් කොහොමද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ හිතේ පාරිශුද්ධිය ඇති කරගන්නේ කියලා. ඉතින් එහෙම අහනකොට එක එක රහතන් වහන්සේලා දෙන පිළිතුරු වෙනස්. ඒකට හේතුව තමයි උන්වහන්සේලා අවබෝධ කරගත් ආකාරයට තමයි මේ පිළිතුරු ලැබෙන්නේ. ඉතින් මේ භික්ෂුවට මේක ප්‍රශ්නයක් වෙනවා. එක එක භික්ෂුන් වහන්සේලා එක එක පිළිතුරු ලබා දෙන නිසා. භාගතුන් වහන්සේ ළඟට ගිහිලා මේ කාරණාව සැලකරාම දෙවුන් වහන්සේ මේ ධර්මයේ ඊටා මැනවින් දේශනා කරලා ඒ සියලු රහතන් වහන්සේලා විසින් දේශනා කරපු ධර්මය උන්වහන්සේලා දැකපු ආකාරයටමයි කියන කාරණාව පෙන්වලා දීලා උන්වහන්සේට ඒ ධර්මය දේශනා කරනවා. ඉතින් මේක භාගතුන් වහන්සේ මේ කෑල ගහක උපමාවක්. එහෙම නැත්නම් කෑල ගහ කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබිලා තියෙන මේ අපේ එරබුදු ගහ වගේ ගහක්. ඒ එරබුදු ගහ උපමා කරගෙන තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේ කතාව මම මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට පෙන්වන්නම් එතනදී මේ භික්ෂුන් වහන්සේ මුලින්ම යනවා රහතන් වහන්සේ නමක් මුණ ගැහෙන්න. තමන්ගේ ගෝල බාලයන් විශාල ප්‍රමාණයකට කමඨාන් දීගෙන ඉන්න ඒ ගුරුවරයන් වහන්සේ නමක් කියලා ප්‍රසිද්ධයි. උන්වහන්සේ ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ නමක් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දර්ශනය ඇති කරගෙන මේ හිත පිරිසුදු කරගන්නේ කොහොමද? ඒ පළවෙනි භික්ෂුන් වහන්සේ වෙනත්නම් ඒ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ දේශනා කරනවා මේ සලායතන එහෙම නැත්නම් මේ පස්ස ආයතන ස්පර්ශ ආයතන හයේ තියෙන සමුදයස්තංගමය ඒ වගේ අට ගැනීම එහෙම නැත්නම් සමුදය එහෙම නැත්නම් ඒකට කියන ඇතිවීම නැතිවීම අවබෝධ කරගත්තා නම් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත්තා නම් ඒ භික්ෂුවට පිරිසිදු වෙන්න පුළුවන් කියන කාරණාව දේශනා කරනවා. ඉතින් ඒ කාරණාව එහෙමම හිතේ තියාගෙන තව ඒ විදිහේ ගුරුවරයන් වහන්සේ නමකට ළඟට ගිහිල්ලා නැවත අහනවා මේ ප්‍රශ්නෙම. ඒ වෙලාවේ උත්තරේ හම්බෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම. පංච උපාදානස්කන්ධානං පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ංගමංච යථා භූතං පජානාති වික්ෂුව පිරිසුදු වෙන්න නම් දර්ශනයෙන් පිරිසුදු වෙන්න නම් ඒ පංච උපාදානස්කන්ධයේ සමුදය අත්ංගමේ දැනගන්න කියලා කියනවා ඉතින් ඒකත් හිතේ තියාගෙන උන්වහන්සේ තවත් තැනකට යනවා ඒ තව තැනකට ගියාම ඒ රහතන් වහන්සේ දේශනා කරන්නේ වික්ඛු චතුන්නං මහා භූතානං සමුදයං චත්තගම අත්තගමංච යථා භූතං පජානාති මේ මහා භූතයන් සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම අවබෝධ කරගන්න. එතකොට දර්ශනය ලැබෙනවා කියලා කියනවා. ඊළඟට තව රහතන් වහන්සේලා නමක් ළඟට ගමන් කරනවා. ඒ රහතන් වහන්සේ කියනවා භික්ෂුව යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේ යථා භූතං පජානාති. වික්ෂය පිරිසුදුයන්ට නම් දර්ශනයෙන් පිරිසුදුයන් නම් යම්කිසි ධර්මයක් හට ගැනීමේ ස්වභාවයක් තියෙනවා නම් ඒ සියල්ලම නැසී යාමේ ස්වභාවය තියෙනවා කියලා අවබෝධ කරගත්තොත් දර්ශනය තියෙනවා කියන කාරණාව දේශනා කරනවා. එතකොට දැන් හතර ආකාරයකින් ධර්මය ඇහුණා. ඉතින් ප්‍රශ්නයක් දැන් මේ භික්ෂුවට කොහොමද මොකද කලින් ධර්මය අවබෝධ කරගත්ත භික්ෂුවක් නෙවෙයිනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනේ. මේ ප්‍රශ්නයට උත්තරය හොයාගන්න ඕනේ හරියට මේ හතර දෙනා කිව්වේ හතරක්. ඒ නිසා මම ගිහින් භාගතුන් වහන්සේගෙන්ම මේ निराකරණය කරගන්නවා කියන කාරණාව හිතේ තියාගෙන භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට මේ කාරණාව දේශනා කියනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේද කියනවා දේශනා කරනවා මහණ ඒ හතර නමම කියපු විදිය හරියටම හරි හතර ආකාරයක් මම ඒකට උපමාවක් දේශනා කරන්න. කවදාවත් මේ කෑල ගහ කෑල ගහ කියලා කිව්වේ මම කලින් කිව්ව විදිහටම එරබුදු ගහක් කියලා හිතන්න. ඒ ඉන්දියාවේ තියෙන එරබුදු ගස් දැන්ටත් තියෙනවා. ඒ අරබුදු ගස් සමහර කාලයකට මොකක්වත් කොලයක් මොකක් කරන්නේ හරියට පිච්චිලා ගිය කණුවක් වගේ කණු වගේ තියෙනවා. ඉතින් ඒ කාලයකට ගිහිල්ලා මිනිස්සේ කෙරබුදු ගහ දිහා බලලා එරබුදු ගහ දැකලා නැති මිනිස්සෙකුට කියනවා එරබුදු ගහ කොහොමද කියලා ඇහුවා මේක හරියට දැවිලා ගිය පිච්චිච්චි කණුවක් වගේ කළු පාටයි කියලා කියනවා. එතෙන් තව කාලයකට මේ කෑල ගහ එහෙම නැත්නම් මේ එරබුදු ගහ හරියට මල් පිරීලා මස්ය දැල්ලක් වගේ සම්පූර්ණ මලින් පිරීලා. ඒ කාලේ එරබුදු ගහ දකින මිනිස්සේ කෑල ගහ දකින මිනිස්සේ අර කෑල ගහ දැකපු නැති කෙනෙකුට ඒ කෑල ගහ විස්තර කරන්නේ එරබුදු ගහ විස්තර කරන්නේ හරියට මේ කෑල ගහ මස්සදල්ලක්ෙන් ලේ පාට මල් පිරිච්ච එකක් කියලා. ඉතින් හරි පුදුමයක් දැන් ඉස්සල්ලා කියපේ කෙනා පිච්චිලා ගිය කණුවක් වගේ කියනවා දැන් කෙනා කියනවා මල් පිරිච්චේ ලස්සන මස්සදල්ලක් වගේ මල් පිරිලා වටේටම කියලා. තව එක්කෙනෙක් කියනවා ඒ එරබුදු ගහ සමහර කාලවලට මහරි ගහක් වගේ එහෙම නැත්නම් මේ පැලුණු කරල් තියෙනවා නේද ගැලවුණු පොතු තියෙන ඒ වගේ ස්වභාවයකින් යුක්ත ආකාරයට ඒ කෑල ගහ තියෙනවා කියලා කියන ඒ කාලයන් වලට. ඉතින් ඒක දැක්කට පස්සේ කියනවා එරබුදු ගහ කොහොමද කියලා අහපුවාම දැකපු නැති කෙනාට කියන්නේ මෙහෙමයි ඒ කෑල ගහ මහරි ගහක් වගේ පැලුණු කරල් තියෙනවා ගලවණු පොතු තියෙන ආන් ඒ වගේ එකක් කියලා. තවත් කාලයකට මේ කෑල ගහ හරියට මහ නුගරුකක් වගේ. ලොකු කොළ තියෙන, ඒ කියන්නේ කොළ වලින් ඇසෙච්ච ඝන හේවණක් තියෙන ගහක්. ඒ කාලේ කෑල ගහ දැකපු කෙනා විස්තර කරන්නේ ඒක නුග ගහක් මාගේ ලොකු හේවණ තියෙන ගහක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහාන මේ හතර දෙනාම කිව්වේ එරබුදු ගහමයි. හැබැයි එරබුදු ගහ එයා දැකපු විදිහටයි කිව්වේ. එක කාලයකට දැක්කේ මේක හරියට දාගිය කඳු මේ කණුවක් වගේ. ඉතින් එයා දැකපු විදිහට කිව්වා. අනෙක් කෙනා දැකපු විදිහට කිව්වා. එහෙනම් මේ හතර දෙනා වැරදි නෑ. හතර දෙනාම දැනගත් ආකාරයට තමයි හතර දෙනාම ධර්මයේ දේශනා කරේ. එහෙනම් මේ හතර දෙනාගේම ධර්මයේ නිවැරදි. මේ හතර ආකාරයෙන් විස්තර කරත් එකම ධර්මයේම තමයි නිවනට යන පාරවල් ඕනතරම් තියෙනවා. නමුත් මේ රහතන් වහන්සේලා හතර දෙනා දේශනා කරපු මේ පාරවල් හතර හරියටම හරි උන්වහන්සේලා අවබෝධ කරගත්ත විදිහට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් එහෙමනම් මේක මේ ආකාර හතර ඔයත්තන්ටත් මම අපිට පුළුවන් ආකාරයට විස්තර කරලා කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේකේ තව කොටසක් තියෙනවා ඊට පස්සේ ඒ සූත්‍ර දේශනාවේ ටික හරි ලස්සනයි. ඒක උපමා කතාවක් එක්ක තමයි මේ ධර්මයේ පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ භික්ෂුන් වහන්සේ මේ දේශනාව අවසානයේ සෝවාන් ඵලයේ පිහිටනවා. ඉතින් මේ භික්ෂුවට තවත් විස්තර කරලා දේශනා කරනවා. ඒක උපමා කතාවක් වෙනවා මේ විදිහට. ප්‍රධාන රාජධානියක් තියෙනවා. ඒ රාජධානියේ චක්‍රවර්ති රජ කෙනෙක්, සක්විති රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරනවා. ඒ සක්විති රජතුමාට ඉන්න පුතෙක් ඒ පුතා පාලනය කරන්නේ පොඩි රාජධානියක්. ඒ පොඩි රාජධානියේ දොරවල් 6ක් තියෙනවා. පවුරු වලින් අට කරලා තියෙන හැබැයි වටේටම දොරවල් 6ක් තියෙනවා. ඒ දොරවල් 6ක් දොරටු 6ක් තියෙන මේ රාජධානියේ එයා පාප මිත්‍රයන් එක්ක එකතු වෙලා හොඳට සුරා බිබී ඒ පුත් කුමාරයා අර රාජධානියට වෙලා ඉන්නවා. ඉතින් මේ මේක දැනගත්ත ඇතුලේ දොරටු පාලකයෙක් ඉන්නවා මේ දොර ඇතුළට ගන්න. ඇතුළේ ඒ වගේම හතරමන් හන්දියක් තියෙනවා. ඉතින් ඒ හතරමන් හන්දියේ ඒ ඉන්නේ ඇතුළේ තියෙන හතරමන් හන්දිය ඇතුළෙන් ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේ බිබී ඉන්න මේ තමන්ගේ පුත්‍රයව මුදවා ගන්න. මේ චක්‍රවර්ති රජතුමා නුවණැති පඬිත ඇමති කෙනෙකුයි යෝධයෙකුයි යවන. මේ මුදව ගන්න. එතකොට අර දොරටුපල්ලා මොකද කරන්නේ? මේ දෙන්නව හඳුනාගෙන ඇතුල් දොරටුව ඇතුල් කරගෙන අඳුනන් නැති කට්ටිය ගන්න නැහැ ඇතුළට. ඉතින් මේ අඳුරන කට්ටියින්ද මේ දෙන්නව ඇතුළට ඇරන් කුමාරයා කොහෙද ඉන්නේ කියලා අහපුවාම කියනවා අර ඇතුළේ ඉන්න හතර මංහන්දී ඉන්නවා කියලා. ඉතින් ඇතුළු නුවරට ගිහිල්ලා ඒ ඇමතියේ මේ පාප මිත්‍යයන් එක්ක සුරාබෝනේ කුමාරයා ළඟට ගිහිල්ලා මේ හරියට මේ රාජ්‍ය පාලනය කරන්න කියලා දැන්නවා වුණාට ඇමති ඒක ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. යෝධයා මොකද කරන්නේ කුමාරයාගේ ඔළුවෙන් අල්ලගෙන හිසෙන් අල්ලගෙන කියනවා චක්‍රවර්ති රජතුමාගේ කැමැත්ත ඉටු කරනවා. නැත්තම් තබේ තගේ හිස කපා දානවා බෙල්ල කපලා දානවා කියලා කියනවා. ඒ වෙලාවට තර්ජනය කරපුවම බය වෙනවා. එහෙම බය වෙනකොටම අර පාප මිත්‍රයෝ ටික දුවලා පැනලා දුවනවා කියලා කියනවා. ඒ කුමාරයා බියටපත් වෙලා ඒ අවවාදය පිළිගෙන ඒ ආරියට මම රජපාලනය කරනවා කියලා පිළිගත්තට පස්සේ කුමාරයා නැවත අභිෂේක කරලා ඒ රාජ්‍ය හොඳට පාලනය කරලා දෙන දෙදෙනා මහපව් ගමනට පිටත් වෙනවා කියන කාරණාව පෙන්වනවා. හරි ලස්සන ධර්මයක් මේකේ පෙන්වනවා. හරි ගැඹුරුයි. මේ චක්‍රවර්ති රජතුමා තමයි භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ තමයි චක්‍රවර්ති රජතුමා අර පර්යන්ත රාජ්‍යය කියලා කියන්නේ අපි අපේ ශරීරය සතර මහා භූතයන්ගෙන් හැදිච්ච අපේ මේ ශරීරය තමයි මේ ප්‍රත්‍යන්ත රාජ්‍ය. ඒ ප්‍රත්‍යන්ත රාජ්‍යයේ තියෙන දොරටු හයක්. ඒ දොරටු හය තමයි අපේ ඇස කන දිව නාසය කය මන ආයතන හය සලායතන. එතකොට අපි අර සුරාවට ලොල්ලු කුමාරයා කියලා පෙන්වන්නේ අපගේ තියෙන අපිරිසුදු හිත අපිරිසුදු සිත. ඉතින් අපිරිසුදු සිත දොරටු පල්ල කියලා කියන්නේ සිහිය. සිහිය. එතකොට පාප මිත්‍රයෝ කියලා කියන්නේ පංච නීවරණ. එතකොට යෝධයා කියලා කියන්නේ සමත භාවනාව, පණ්ඩිත ඇමතියා කියන්නේ විදර්ශනා භාවනාව. සතර මං හන්දිය කියලා කියන්නේ අපේ වස්තු රූපේ මන ආයතනත් එක්ක සම්බන්ධයි. අවවාදයක් දෙනවා කියලා කියන්නේ නිවන, ආමග කියලා කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගය. මේ විදිහට උපමා උපමේය පෙන්නනවා. ඒක සරල භාෂාවෙන් ඔයත්තන්ට දේශනා කරන්න. දැන් පෙන්නතුණි අපේ පැවැත්මක් තියෙනවා. ජීවන පැවැත්මක්. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන මේ පැවැත්මයි වෙන මොකක්වත් නෙවෙයි. ඒක තමයි ලෝකය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකේ යථාර්ථය දකින්න. ඉතින් මේ ලෝකයේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වාම තියෙන පැවැත්ම තුල තියෙන මේ ආයතන හය ඇස කන දිව නාසය කය මන කියන මේ ආයතන හයෙන් තමයි අපි අරමුණු ගන්න. එතකොට මේ අරමුණු අරන් ඒ අරමුණුත් එක්ක ඇරිලා ගැටිලා හිත කෙලස ගන්නවා. මේ හිත කෙලස ගන්න නිසා අපි මේ ඇලීම් ගැටීම් දෙකෙන් අයින් කරගන්න හිත සිහිය පවත්තලා අනිවාර්යයෙන්ම සිහිය පවත්තන්න ඕනේ එහෙනම් සිහිය පවත්තලා අපේ ඒ සිහිය පැවැත්වීම තුළින් අපේ නීවරණයටපත් කරන්න ඕනේ බලන්න අර පඬිත ඇමති කිව්වට ඇහුවේ නැහැනේ. එහෙනම් පඬිත ඇමති කිව්වට ඇහුවේ නැහැ යෝධය අරන් බෙල්ල කපනවා කිව්වට පස්සේ තමයි පංච නීවරණ නැතුනේ. එහෙම නැත්නම් පාප මිත්‍යයන් දුවලා ගියේ. එතකොට පංච නීවරණ යටපත් කරන්න අනිවාර්යයෙන්ම අපි මුලින්ම සමත්යක් එහෙම නැත්නම් සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒ සමාධියක් ඇති කරගෙන තමයි අපි විදර්ශනාව කරන්න ඕනේ. එතකොට මේ විදර්ශනාව කරන්න ඕනේ මේ සූත්‍රය දේශනා කරන විදිහට. එහෙනම් අපි හිත යම් කිසි විදිහකට සමත භාවනාවකින්. ඉතින් මේකේ තව විකල්පයන් තියෙනවා විදර්ශනා පූර්වාංගම සමතේ කියලාත් තියෙනවා සමත පූර්වාංගම විදර්ශනා කියලාත් තියෙනවා. ඉතින් ඒක වැරදි නෑ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ පෙන්වන ඉස්සල්ලම සමතයක්. ඉතින් ඒ භික්ෂුවට ගැළපෙන කමඨාන එතන දේභාගතුන් වහන්සේ පෙන්වනවා. එහෙනම් හිත පංච නීවරණ යටපත් කරගෙන ඉවරලා. ඒ පංච නීවරණ යටපත් වෙච්ච හිතකට ඇත්ත අවබෝධ කරන්න පුළුවන්. එතකොට දැන් අපේ මේ වස්තු රූපය කියලා කියන්නේ මන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගන්න ඒවා ඔක්කොම මනත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි කර්ම සකස් කරන්නේ. ඇහැට ලැබෙන හැම හිතක්ම කනට ලැබෙන හැම හිතක්ම ඒව ඇත්තටම පින්නතුන විපාක සිත් පෙර කර්මයේ විපාකයක් ලැබෙන්නේ අපිට. ඒවා අපි මන ආයතනයත් එක්ක සම්බන්ධ කරගෙන අපි කර්ම හදනවා. එහෙනම් විපාකය අපිට නවත්තන්න බෑ. අපිට පුළුවන් කර්ම හදන එක නවත්තන්න විතරයි. ඒ නිසා තමයි මේ නුවණින් විදර්ශනා නුවණින් මේ නැවත කර්ම හදන වැඩේ සංස්කාර හදන වැඩේ නවත්තන්න. මේ සංස්කාර හදන වැඩේ නවත්ත ගත්තොත් අපිට පෙර වූ කර්මය ගෙවිලා ගියාට පස්සේ නැවත අලුතෙන් කර්ම හැදුවේ නැත්තම් අපිට ආය නැවත ඉපදීම වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ ඒ පඬිතව ඇමතිගේ විදර්ශනාව අහලා ඉතින් ඒ නිවන පිළියරන් ඒ කුමාරයාට අභිෂේක කරනවා කියලා කියන්නේ හිත නිවිලා ගියාට පස්සේ ඉතින් අරහත්ත්වයටපත් වෙනවා කියන එක වෙන මොකුත් නෑ එතන. අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකට යන පාර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ධර්මය එනම් භාගතුන් වහන්සේ තවත් සූත්‍ර දේශනා ගණනාවක ඒ වගේම අනුරුද්ධ සූත්‍ර දේශනා වගේ අනුරුද්ධ මහරහත හාමුදුරුවන්ට තහත් වෙලා නැහැ. ඒ වෙලාවේ අනුරුද්ධ හාමුදුරන්ගේ හිතේ ඇති වෙන ඒ විතක්ක මහා පුරුෂ විතර්ක වලින් එකක් භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ මේ විතර්ක ඔක්කොම අනුමත කරන එකක් තියෙන සමත භාවනා. මේ ධර්මයේ කාටද? හිත එකඟ වූ කෙනාටයි කියලා කියනවා. හිතේ සමාධියක් තියෙන කෙනාට තමයි මේ ධර්මයේ කියන කාරණා පෙන්වන්නේ. ඒ එහෙනම් සමාධිය අත්‍යවශ්‍යයි. ධර්මය අවබෝධ කරගන්න. ඒකට සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒක විදර්ශනාව මුල් කරගෙන වුණත් සමතය මුල් කරගෙන වුණත් සමාධියක් අපි ඇති කරගන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ඉතින් මේ වගේ සමාධියක් ඇති කරගත්තට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මයක් තමයි මේ පස් ආයතන හයේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම සහ නැතිවීම යථාභූතව දැනගන්න කියලා කියනවා. මොකද්ද මේ ස්පර්ශ ආයතන කියලා කියන්නේ? ඇස, කන, දිව, නාසය, කය, මන මේ ආයතන හය මේ ස්පර්ශ ආයතන ඇහැට එන්නේ රූප. කනට එන්නේ ශබ්ද. නාසයට ගන්ධ එනවා, දිවට රස එනවා, කයට ස්පර්ශ එනවා, මනට ධම්ම රූප එනවා. ඉතින් මේ ආයතන වල තියෙනවා එහෙම නැත්නම් ඇහි තියෙනවා ප්‍රසාදයක්. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. කනේ තියෙන ප්‍රසාදයට කියනවා සෝත ප්‍රසාදය කියලා. නහය තියෙනවා ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, ඒ වගේම මනේ තියෙන එකට කියන්නේ වස්තු ප්‍රසාදේ කියලා. ඒ ප්‍රසාදයට අර බාහිර රූප අනිවාර්යයෙන්ම එකතු වෙනවා. දෙකක් එකතු වෙනවා. ඒ දෙකක් එකතු වෙච්ච තැන තමයි විඥානයේ සකස් වෙන්නේ ධම් පටිච්ච විඥානං සම්භෝති. ඇහත් රූපයත් එකතු වෙනකොට චක්කු විඥානය සකස් වෙනවා. කනස් ශබ්දයත් එකතු වෙනකොට සෝත විඥානය සකස් වෙනවා. ඒ වගේම ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, ඔය විදිහට මනෝ විඥානය මේ ආයතන හයත් එක්ක සකස් වෙනවා. මේ තුනේ එකතුවට වාග්යතුන් වහන්සේ පෙන්වන්නේ තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීම ස්පර්ශයයි. ඒකයි ඒවට කියන්නේ පස්ස ආයතන කියලා. ස්පර්ශය. එන ස්පර්ශ වුණා නම් වේදනා සංඥා චේතනා මනසිකාරය ඇතුළු ඒ නාම ධර්ම සමූහයක් ඔයත් එක්කම හටගන්න. ඒ ක්‍රියාකාරීත්වයක් හටගන්න. එහෙනම් අපි ඇහැක් හදලා තියෙනවා. එහෙනම් ඇහැක් හැදුවා නම් දැන් සංසාරේ අපි දැන් මේ අපිට පහළලා තියෙන ඇහැක් තියෙනවා අපිටයි මේ ඇහැ තියෙන්නේ අපිට මේ. කන තියෙන්නේ ඇයි එහෙනම්? පෙර කර්මයක් අපි හැදුවා නැවත ඇහැක් හදාගන්න ඕනේ කියලා කර්මයක් හදලා තියෙනවා. එහෙනම් ඇහැ ඇති උනේ පෙර කර්ම විපාකයක් විදිහට. එහෙනම් අයෙත් කර්මයක් හැදුවොත් අයෙත් ඇහැක් හැදෙනවා. එහෙනම් ඇහි සමුදයක් තියෙනවා. එහෙනම් ඇහි අස්තංගමයක් තියෙනවා. ආයතන හය මෙහෙම. දැන් උදාහරණයක් කියපුවම ඔක තේරෙයි. දැන් අපි යම්කිසි රූපයක් දිහා බලනවා. ඔන්න ඇහෙන් බලනවා හිතන්න මල් ගහක් දිහා. ලස්සන මලක් තියෙනවා. මේ මල දිහා බලනකොට දැන් ඇහැට ඒ රූපේ ස්පර්ශ වෙනවානේ. එහෙම ස්පර්ශ වෙනකොට ඒක ලස්සනයි, හොඳයි, මනවයි කියලා ඇහැට ස්පර්ශ වෙච්ච රූපය මහා චිත්ත પરම්පරාවක් හදාගෙන කර්මයක් සකස් කරගන්නවා කියලා කියන්නේ ලස්සනයි හොඳයි මනෝයි කියාගෙන එහෙම යනකොටම ඇලි ඇලි ඇලි ඇලි අපි එතන හිත පහල කරගන්න. එහෙනම් එතන තියෙන අවිජ්ජාව. අවිජ්ජාවෙන් ලෝභ මූලික සිත් ගොඩාක් හදනවා. ඉතින් මල පර වෙලා නම් තමන්ගේ ගෙදරවත් මලක් කියලා හිතන්න. ලස්සන මල් ගහක් තිබ්බා දැන් මල පර වෙලා. මල් ටික පර වෙලා ගියා. දැකපුවාම ගැටෙනවා එතකොට. එහෙනම් ව්‍යාපාදයෙන් හිත හදනවා. එහෙනම් මේ ඇලීමෙන් ගැටීමෙන් මේ විදිහට සිත් සකස් කරනකොට නේද? ඒ කියන්නේ තමන් පතන්නේ එහෙනම් කොහොමත් හොඳ මලක් නේ. බරපතල වෙච්ච මල නැතුව මට හොඳ මලක් ලැබෙන්න ඕනේ. ඒ වගේම හොඳ මලක් තියෙනවනම් මේ જાතිය මල් නැවත නැවත මට ඇහැට ස්පර්ශ වුණාට කමක් නැහැ කියන එක තමයි කියන්නේ ලස්සනයි හොඳයි මනෝයි කියලා. එහෙනම් නැවතත් මොකද වෙන්නේ? Tamange කැමැත්ත තියෙන ඇහැක් උපද්දවන්න නම් එහෙනම් ඒ කර්මයේ හේතුවෙන් නැවත ඇහැක් උපදිනවා. එහෙනම් නැවතත් ඇහැක් උපදින කර්මයක් සකස් කරගත්තා. එහෙනම් අතීතයේත් එහෙම සකස් කරගත්ත හින්දා අපිට දැන දැන්ට ඇහැක් තියෙනවා. ඒ ඇහෙනොත් අපි නැවත කර්මයක් හැදුවොත් නැවතත් ඇහත් ලැබෙනවා. එහෙනම් ඇහැ නැවත ඉපැද්දුවොත් මොකද වෙන්නේ? ඇහැ ජරාවටපත් වෙනවා. ඇහැ ව්‍යාධියටපත් වෙන ලෙඩ වෙලා ඇහැ මැරිලා යනවා. එහෙනම් ඇහැ ලෙඩ වෙලා මැරිලා යනවා නම් එහෙම ඇහැක් උපද්දවන දුකමනාවක් නැහැ. එහෙනම් දුක්ඛය දන්නවනම් යම් කිසි කෙනෙක් නැවත ඇහැක් උපද්දවන කල්පනා කරන්නේ නැහැ කිසිම ආකාරයකට. කිසිම ආකාරයකට ඇහැක් කනක් දිවක් නාසයක් හදන්නේ නැහැ. එහෙනම් ජාතිය කියන්නේ ඕකයි පින්නතුනේ. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතන ලැබීමම තමයි ජාතිය කියන්නේ. එහෙනම් ඇහැ ජාති වෙන හැටි. ඇහි ඇති වෙන හැටි අපි දැන් දන්නවා. ඇහැ නැති වෙන හැටිත් දන්නවා. ඉතින් මෙන්න මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. හරියට අවබෝධ කරගත්තා නම් ධර්මය අවබෝධ කරා. ඒක තමයි පළවෙනි රහතන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඇහැ නැවත හදන්නේ අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. එහෙනම් මේ අවිද්‍යාව තණ්හාව යම් කෙනෙක් නැති කරනවා නම් නැවත ඇහක් හදන්නේ නැහැ. ඒක තමයි පළවෙනි ධර්මය. දෙවෙනි ධර්මයේ පෙන්වන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම. ඉතින් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඉතින් ඒත් උතනම වෙන්නේ ඔක. ඇහැට රූපයක් එනකොටම එතන ඒ රූප ස්පර්ශ වෙවි එතන රූපේ උපාදානය කරගන්න. ඒකට කැමැති මනාප අමනාප ස්වභාවයත් එක්ක එනම් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව වශයෙන් වේදනාව ඒක උපාදානය කරගන්නවා. ඒ වගේම සංඥාව හඳුනා ගන්නවානේ. දැන් ඉස්සරහා තියෙන මල ආ මලක් කියලා කහ පාටයි කොහේද මේක ලස්සනයි අහවල් වර්ගයේ මේක රෝස මලක් ඔය විදිහට හඳුනා ගන්න. ඉතින් සංස්කාර කරනවා කියන්නේ මොකද්ද? මේ හදපු එක නැවත නැවත හද හදා දිගටම කර්ම සකස් කරගන්නේ චේතනා කරලා එතන. එතන විඥානය සකස් වෙනවා. මොකද්ද විඥානය? චක්කු විඥානය. එහෙනම් යම් රූපයක් දිහා බලාගෙන ඉන්නකොට රූපේ සකස් වෙනවා, වේදනා සකස් වෙනවා, සංඥාව සකස් වෙනවා, සංස්කාර සකස් වෙනවා, විඥාන සකස් වෙනවා. එහෙනම් මේ රූපය ඇතිවීමට අපි මේ කය කියන්නේ රූපයක්නේ. අවිද්‍යාව හේතු වෙනවා, තණ්හා හේතු වෙනවා, කර්ම හේතු වෙනවා, ආහාර හේතු වෙනවා. මේ ඔක්කොම ඇති වෙන ලක්ෂණයත් හේතු වෙනවා. ඒ වගේම වේදනා සංඥා සංකාරවල ඇතිවීමට අවිද්‍යාව තණ්හාවයි කර්මයයි ඒ ඔක්කොගෙම ඇතිවීමේ ලක්ෂණ ඒ වගේම ස්පර්ශයත් හේතු වෙනවා. ඒයි පස්සපච්චය වේදනානේ කියන්නේ. එන ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා චේතනා ඒ ඇතිවීම සිද්ධ වෙනවා. ඒ වගේම විඥානය ඇතිවීමට අවිද්‍යාව, තණ්හාව, කර්මය, නාම රූප ඒ වගේ ඔක්කොම උපාද ලක්ෂණයත් බලපානවා. ඉතින් සරලව කියනවා නම් මෙහෙමයි පෙන්නතොනේ. පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ අපි යම්කිසි රූපයක් ඇහෙන් බලාගෙන ඉන්නකොට එතන පංච උපාස්කන්ධය සකස් වෙනවා. එතකොට ඇයි අපි උපාදානය කරන්නේ? උපාදානය කරන්නේ අර ඉස්සල්ලා කියපු කාරණාමයි. ඇත්ත දන්නේ උපාදානය කරන්නේ. දැන් උත්පාදානය වෙන හැටි ආකාරයේ සමාධි භාවනා කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ පෙන්නනවා. මේ රූපං අභිනන්දති, අභිවදති, අජෝසායිතිත්‍ත්‍ති. මේ රූපේ සතුට සොයනවා ප්‍රකාශ කරනවා නම් එහි බැහැ ගන්නවා නම් ආන් එයා රූපය රූපේ සතුට සොයලා ප්‍රකාශ කරලා බැහැ ගන්න කෙනා ඒකේ නන්දියක් ඇති කර ගන්නවා කියලා කියන රූපේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මේ විදිහට. දැන් කෙනෙක් ටීවී එක ළඟට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ටීවී එකේ රිමෝට් එක කරන් දුරස්ත පාලකේ අරන් ඔබනවා. එක එක ඒවා ඔබනවා. ඔබ ඔබ හොයන්නේ Taman කැමති එකද අකමැති රූපද? කැමති රූප හොයන්න. ඔන්න කැමති ටෙල් නාට්‍ය ආවා. දැන් සතුටුයි. ඇයි? හොයපු එක හම්බුණානේ. එහෙනම් දැන් ටෙල් නාට්‍ය බලාගෙන යනවා. දැන් ටෙල් නාට්‍ය බලනකොට මොකද වෙන්නේ? ඒ ටෙල් නාට්‍යයේ තියෙන රූප වේදනා සංඥා සංකාර අල්ලගෙන විඥානයේ නැවත නැවත නැවත නැවත දැන් උතන සකස් කරගන්නවා. දැන් ටෙල් නාට්‍ය ඉවර වෙනවා. පැය භාගයකින් හරි පැයකින් හරි ටෙල් නාට්‍ය ඉවර වෙනවා. දැන් විඥානේ මැරුණා. ඒ රූප වේදනා සංඥා සංකාර අල්ලගෙන විඥාණය මැරුණා. දැන් මොකද්ද කල්පනා? විඥාණය මැරුණා කියන්නේ අර මතු සම්බන්ධයි කියලා දානකොටම ඉවරයි වැඩිද? එදන් දැන් කල්පනාව එතනින් ටෙලිනාට්‍ය නවත්තන්නද හෙටත් බලන්නද? එහෙනම් හෙටත් බලන්න නේ. එහෙනම් හෙටත් බලන්න නම් තමන්ගේ දාහන් එතන නන්දියක් තියෙනවා. විඥානේ මැරුණා නැවතත් ඒ රූප උපද්දාගෙන වේදනා සකස් කරගෙන නැවතත් හෙට ඉපදෙන්න කැමැත්තක් තියෙනවා. එහෙනම් නැවතත් මේ පංච උපාංශකන්ධය සකස් කිරීමේ කැමැත්ත තමන්ගේ තියෙනවා. ඉතින් එහෙනම් ආයෙත් අපි සසරේ යන්න ආයෙත් ඉපදෙනවා. ඒ වෙලාවේ මරුණා ඒ ටීවී එක බලන්න හෙට ඉපදෙනවා අනිවාර්යෙන් දැම්මම ඉපදෙනවා. පෙරේතාත්මයකට තමයි යන්නේ බොහෝ විට. ඇයි හේතුව? ඈ දිවි ලෝකෙ ගිහිල්ලා ටීවී බලන්න බෑනේ. නිරයට ගිහිල්ලත් බෑ. ඉරිසන් ලෝකෙට ගිහිල්ලත් බෑ. මනුෂ්‍ය ලෝකෙට ගියොත් ඉතින් අම්මයි කුසේ මාස 9ක් විතර ඉන්නත් එපේ. ඉතින් പ്രേතාත්මයක් වගේ එකට ගිහිල්ලා එයා ඒ වැඩේ කරගන්නවා. එහෙනම් නන්දියෙන් තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් නන්දිය යන තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හෝති. ඔන්න දුක හටගත්තා. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේම අපි අභිනන්දනා කරොත් එතන අපේ දුක හටගත්තා. එතන තමයි සමුදය තියෙන්නේ. එහෙනම් එහෙම කරන්නේ නැත්නම් දුක හටගන්නේ එතනම දුක නිවිලා යනවා. නැවත හදන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක්කත් අපිට පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න. පංච උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධය කියපුවම හුඟක් කට්ටිය බය වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මෙතන අපි රූපය දිහා බලා ඉන්නකොටම ඉතින් එතන බලන්න ඇහැයි රූපයයි සම්බන්ධ වෙනකොට ඉතින් රූපනේ එතන තියෙන්නේ. ඉතින් ඒ ගන්න රූපයත් ඒක අර මලම ගන්නකො ඒ මල දිහා බලනකොට ඒකට මනාප වෙන්න පුළුවන් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඉතින් මනාප නම් ඒකට ඇති වෙන වේදනාව සුඛයි. නැත්තම් දුකයි. නැත්තම් උපේක්ඛයි. ওই තුනෙන් එකක් ඇති වෙනවා. ඒ වගේම එතන සංඥාව මල හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම එතන සංස්කාරය කියලා කියන්නේ හදපු දේ නැවත නැවත හදනවා කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ. දැන් අපි අර පුංචි කාලේ ඉස්කෝලේ යනකොට මතක ඇති අර කෝප්පයක් අඬ නැති කෝප්පයක් අරන් ඒ අඬ නැති කෝප්පයට පාප්ප ගාලා කොලාලවනවනේ. එහෙනම් කොල කොල අලෝල අලෝල අලෝල අලෝල අන්තිමට පාප්පටික වේලුනට පස්සේ අහපව් කොල ටික එළියට ගලවලා ගත්තාම ආයෙත් කෝපයක් තමයි තියෙන්නේ. මේ සංස්කාර කියන්නේ එහෙමයි කෙහෙල් කඳක් වගේ කියලානේ කියන්නේ. හිත හිතා හිත හිතා හඳුනා. ඇහැට රූපයක් එනකොට ඉතින් මල් ගහ දකිනකොට ඉතින් හිතෙනවා මටත් මේ જાතිය මල් පැලයක් හිටව ගත්තා නම් හොඳයි. අපේ ගෙදරත් හදාගත්තා නම් හොඳයි කිය කියයි චේතනා කරනකොට කර්ම සකස් වෙනවා. ඉතින් නැවත පංච උපාස්කන්ධය සකස් කරගන්නවා කියන්නේ ඒකයි. එහෙනම් පංච උපාස්කන්ධය සකස් කරගන්නවා කියන්නේ දුක සකස් කරගන්නවා. ඒක සකස් කරගත්තේ නැත්නම් දුක සකස් කරගන්නේ. එහෙනම් ඒක ඇතිවීම නැතිවීම අපි අවබෝධ කරගන්න ඒ විදිහට. ඒ වගේම තමයි අනිත් රහතන් වහන්සේ දේශනා කරන ධර්මය. ඒ රහතන් වහන්සේ දේශනා කරන්නේ වික්ඛු චතුන්නම් මහ භූතං මහා භූතානං සමුදයංච අත්තගම අත්තගමංච යථා භූතං පජානාති මේ මහා භූතයන් එහෙම නැත්නම් සතර මහා භූතයන්ගේ ඇතිවීම සහ නැතිවීම අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතන ඇත්තටම සතර මහා භූතයන් ගත්තාම රූපය ප්‍රධාන වෙන රූපය. සතර මහා භූතය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. ඉතින් මේ සියලුම මේ ලෝකයේ තියෙන මේ ගස් ගල් පර්වත මේ පෘථුවිය මේ හැම එකක්ම කයම තමන්ගේ කය පවා කෙස්ලොම් නියදත් මේ තමන්ගේ තියෙන දෙතිස් කුණුපේ පවා මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ජලය ගින්දර වාතය මේ ඔක්කොම පවා මේ හැම එකක්ම හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරෙන්. ඉතින් මේ ධාතු හතරෙන් හැදිච්ච මේ රූපවල ස්වභාවය භාගතුන් වහන්සේ පෙන්වනවා. මේ රූප කුඩා කුඩා කුඩා කුඩා කොටස් වලට කැඩපුවාම අන්තිම තැනට කැඩපුවාම බෙදපුවාම ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපේ කයක් වගේ එකක් ලොකු බෙන්ඩර් බ්ලෙන්ඩර් එකක් වගේ එකට දාලා ජූස් එකක් වගේ කරා කියලා හිතා. ඉතින් චූටි අංශුනේ තියෙන්නේ. හ්ම් මොකක් හරි පිළිරුවක් හදපුවාම අර වැලි සිමෙන්ති වගේ දේවල් එකතු කරලානේ හදලා තියෙන්නේ. ඉතින් ඒ සිමෙන්ති වැලි කියන්නේ මොනවා? චූටි චූටි අංශු. ඉතින් එහෙම නෙවෙයි ඒ චූටි චූටි අංශුත් අන්තිම තැනට බෙදලා බෙදලා ගත්තාම විද්‍යාඥයන්ටම බෙදන්න පුළුවන් උනේ පරමාණුවට විතරයි. භාග්‍යතුන් වහන්සේ බෙදුවා අවසාන තැනට එතනින් එහාට කාටවත් බෙදන්නත් බෑ එහෙම බෙදින්න ඇත්තෙත් නෑ. ඒ අන්තිම තැන තියෙන කුඩා මාංශයට භාග්‍යතුන් වහන්සේ නමක් දුන්නා. ඒකට කියනවා රූප කලාපයක් කියලා. රූප කලාපයක්. එහෙම නැත්නම් තව විදිහට ගත්තාම ඒකට කියනවා ශුද්ධාෂ්ටකයක් කියලා. ඒ රූප කලාප ගොඩාක් එකතු වෙලා තම කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා තමයි මේ තියෙන සියලුම රූප හැදිලා තියෙන්නේ. චෝටි චෝටි අංශ ඒකන භාගතුන් වහන්සේ පේන පින් රූපම සූත්‍රය පෙන්වන්නේ මේ රූපේ මහණනි පෙන ගොඩක්, වේදනාව දීපපුලක්, සංඥාව මිරිගුවක්, සංස්කාරයේ කෙහෙල් කඳක්, ඒ වගේම විඥානේ මායාවක් වගේ කියලා කියන්නේ ඒකයි. එන රූපේ පෙන ගොඩක් චෝටි චෝටි චෝටි චෝටි අංශු එහෙනම් මේ චූටි මාංශු අන්තිම තැනක තියෙන ඒ තියෙන රූප කලාපයක තියෙන්නෙම පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රධාන හතරක් තියෙනවා. ඒවට කියනවා භූත රූප කියලා. තදගතිය කියන ලක්ෂණය තියෙනවා. ඒකට තමයි පඨවි කියලා දාලා තියෙන්නේ. තදගතිය. දැන් මේ මේස පුටු වගේ දේවල් වල වැඩිපුර තියෙන තදගතියනේ. එහෙනම් මේ තදගතිය තියෙනවා නම් යම් කිසි කෙනෙක් යම් කිසි තැනක එතන පඨවි ධාතු වැඩියෙන් තියෙන හැබැයි අනිත් ඒවා නැතුව නෙවෙයි. ඒවත් තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන පටවි ධාතු. ඒ වගේම එතන දැන් ජලය වගේ එකක් ගත්තොත් එහෙම ඒකේ වැඩිපුර තියෙන්නේ වැగిරෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය. එහෙනම් දියර ಜಾති හැම එකකම වැඩිපුර තියෙන්නේ ආපෝ ගතිය. එහෙනම් ආපෝ ධාතු වැඩි වුණාට එතන පටවියක් තියෙනවා. දැන් හයියෙන් හැම වතුර පාරකින් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? රිදෙනවානේ. දැන් සුනාමියට එහෙම මහා ජල කඳන් ඇවිල්ලා වදනකොට අර ගස් ගල් පෙරලගෙන ගියේ ඇයි ඒකේ? ඒක පටවි තියෙන හින්දා. ධාතු හතර වෙන් කරන්න බෑ කාටවත්. ඒක තියෙනවා. දැන් ගින්දර වගේ එකක් ගත්තොත් තේජෝ ධාතුව වැඩි. හැබැයි ඒකේ පටවියක් තියෙනවා. ඒ වගේම දැන් හුළඟ වගේ එකක් ගත්තොත් ඒකෙත් පටවි තියෙනවා. හැබැයි වායෝ ධාතුව හමායන ස්වභාවය තමයි වැඩියෙන් තියෙන්නේ. මේ ධාතු හතරෙන් හැදිච්ච රූප තමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් මේ රූප හතර ඇති වෙච්ච තැනම නැති වෙලා යන මේ රූප හතරක් තියෙන්නේ. මේ ඇති වෙච්ච තැනම නැති වෙලා යන රූප හතරක් වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන රූප හතරක් මේ රූප හතර ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා නම් මොකද වෙන්නේ අපි දැනගන්න ඕනේ රූපේ ඇතිවීම රූපේ නැතිවීම එහෙනම් මහා භූත හතර වේගෙන් වෙනස් වෙනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ මේ මහා භූත හතර වේගෙන් වෙනස් වෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ ඇඳ පුටු මේස මේ හැම එකක්ම හැම මොහොතකම වෙනස් වෙනවා නේද? එක මොහොතකවත් තියෙන්නේ නැහැ. මොකද ධාතු හතරෙන් හැදිච්ච දේවල් එක විදිහට තියෙන්නේ නැහැ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. එහෙනම් එක ස්වභාවයක සිට තව ස්වභාවයකට මේ ධාතු හතර වෙනස් වෙනවා කියලා කියන්නේ හැම මොහොතකම ඇති වෙන තැනම මේවා නැති වෙනවා. ඇති වෙන තැනම නැති වෙනවා. එහෙනම් රූප ඇති වෙනවා, රූප නැති වෙනවා. වේගෙන් සිද්ධ වෙන්නේ මේක. එතකොට රූප කලාපයේ කාවිෂ පෙන්වන භාග්‍යතුන් වහන්සේ චිත්තක්ෂණ 17යි කියන්නේ. ඒ චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ මේ මේ අසුරක් ගන්න මොහොතත් අපරයක් නෙවෙයි. හිතාගන්නත් බැරි තරම් ඉතා සියුම් කාලයක්. ඒ වගේ කාලයක මේ රූප ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙන රූපයක් කොහොමද මගේ කියලා ගන්නෙ? ඒකනේ බාහ්‍ය දාරුචීරයට කමටහනක් දෙන්නේ දැක්කනම් දැක්ක විතරයි කියලා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති දැක්කනම් දැක්ක විතරයි. ඇති වෙච්ච තැනම නැති වුණා. gedara geniyanna දෙයක් නෑ. මොකද ඇහැට රූපයක් ස්පර්ශනකොට එතන ඇහත් ඇහැයි රූපය ස්පර්ශ වුණා විඥානය හැටගත්තා නාම ධර්මත් එක්ක. ඉතින් රූප වෙනස් වෙනකොට ඉතින් එතන ඒක ඉවර නෑ. දෙවෙනි සැරේ බලන දෙයක් නෑ ඒකේ. ගෙදර ගෙනියන දෙයක්වත් නෑ. ආපහු කෙනෙක් ගෙනල්ලා පෙන්නුවොත් මම මේක තමයි දැක්කේ කියලා. ඒක මහා මුසාවක් ඇයි? බලපෑක නෑ. කවුරු හරි බැන්නා නම් <clears throat> ඒ බැනපු කෙනා බැනුම් අහනකොට තිබුණු කනත් ඒ බැනුමත් දෙකම ඒ වෙලාවේ ඇති වුණා ඒ වෙලාවෙම නැති වුණා. අය පස්සේ ඔක තියාගන්න දෙයක් නෑ. එතනම ඉවරයි ඒක. පස්සේ බයිනවා නම් බයින් තියෙන වෙන කෙනෙකුට. වෙන කෙනෙක් වෙන කෙනෙකුට තමයි බහින්නේ. එහෙනම් මේවා ඇති වෙච්ච තැනම නැති වෙලා යන ධර්මතාව පමණයි කියන කාරණාව තේරුම් ගත්තාම ඒක පරිම පහසෙන් අපිට මේ ධර්මය අවබෝධ වෙනවා. මේ භූත ධාතු වලින් හැදිච්ච සතර මහා භූතයන් එහෙම නැත්නම් ධාතු වලින් හැදිච්ච දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සතර මහා ධාතුන්ගේ ඇතිවීම සහ නැතිවීම අවබෝධ කරගන්න ඕනේ. ඒ කාරණාව තමයි රහතන් වහන්සේ පෙන්වන්නේ. ඊළඟ රහතන් වහන්සේ පෙන්වන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හට ගැනීමේ ස්වභාවයක් නම් ඒ හට ගැනීමේ ස්වභාවයේ තියෙන හැම එකක්ම නැතිවීමේ ස්වභාවයකුත් තියෙනවා. ඇති වෙනවා නම් නැති වෙනවා. නේද? මේ ඇති වෙන දේවල් ඇති වෙන දැන් බලන්න අපේ හිත නේද? මේ රූප ගැනනේ අපි කතා කරේ. දැන් රූප ඇති වෙලා නැති වෙලා යනවා. දෙවෙනි ආස්ථාවෙන් බැලලා අනිත් පැත්ත බලනකොට ඒක නෙවෙයි දෙවෙනි සැරේ බලන්නේ. ඇති වුණා නැති වුණා. ඉවරයි. දැන් එහෙනම් ඒක ගන්න බෑනේ මගේ කියලා. මොකද මේක අනිත්‍යයි. ඒ වගේ අනිත්‍යතාවය දැක්කනම් යම්කිසි කෙනෙක් දින් දින් ඒක ගන්න බෑ. මොකද ඒක ගත්තා නම් එයා දුකට තමයිපත් වෙන්නේ. මේ අනිත්‍යතාවය දන්නේ නැතුව එයා මගේ කියලා ගන්නෙ. දැන් අපි ඕනම දෙයක් අපි හිතන්නේ නිකන් සරලව. Taman යම්කිසි කෙනෙක් පුද්ගලයෙක්ව ඒ විවාහ වෙන වයසේ යම්කිසි පුද්ගලයෙක්ව විවාහ කරගන්නේ. ඒ පුරුෂයෙක්ව ස්ත්‍රියෙක්ව ජීවිත කාලයක් මාත් එක්ක ඉඳී කියලා. නමුත් හෙට මැරෙන්න පුළුවන්. ඉතින් හෙට මැරනවා කියලා දැනගත්තා නම් කවුරුවත් එහෙම කතාව බඳින්නේ නැහැ. හෙට මැරෙන කෙනෙක් මොකටද බඳගන්නේ? නේද? ඉතින් එහෙනම් අපි මේ අරන් තියෙන්නේ ඇති වෙන තැනම නැති වෙන එකක් අපි නිට්ටයයි කියලා අරන් තියෙනවා. ආන් ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ නිට්ටයයි කියලා ගත්ත තැනම අපිට වරදිනවා. ඉතින් එහෙනම් ගත්ත කෙනා දුක් විඳිනවා, ගත්ත නැති කෙනා දුක් විඳින්නේ නැහැ. මගේ කියලා ගැනීමමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම හැම කෙනෙක්ම යම් කිසි දුකක ඉන්නවා නම් ඒ දුක කියන්නේ මොකක්වත් නිසා නෙවෙයි. හිතේ මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් ඒ ප්‍රශ්න තියෙන්නේ කුමක්වත් නිසා නෙවෙයි. අන්න මේ ධර්මය දන්නේ නැති හින්දා. මේ ධර්මය දන්නා නම් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඒ ධර්මයේ ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන කාරණාව අපි දැනගත්තා නම් ඔය එකක්වත් අපි අල්ලන්නේ. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඉතින් හරි ධර්මයක් තමන්ගේ හිතේ ඇති කරගන්න ඕනේ. ඒ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් අපි අහන්න ඕනේ. ඒ අහලා හිතට දරාගෙන ඒ අනුව තමන් ඒ ධර්මයේ තුල හැසිරෙනවා නම් මේ කාරණාව වැඩි දුර නැහැ. Tamanta මේ නිවීමේ කාරණාව කියන තැන. දර්ශනේ පිරිසුදු කර ගන්නවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් කල්යාණ මිත්‍රයා හම්බෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයා හම්බෙලා ඒ කල්යාණ මිත්‍රයාගෙන් මේ ධර්මය අහන්න ඕනේ. අහලා ඒ අනුව හිත පිහිටෙවනම් මේ ආකාර ඕනම එකකින් Tamanta ධර්ම දේශනා කරයි. ඒ ධර්ම දේශනා කරන විදිය Tamanගේ හිත නිවෙන ආකාරයක් වෙන්න ඕනේ. රාග දෝෂ මොහ නැති වෙන ආකාරයක් එන්න ඕනේ. ආන් මේ විදිහට රාග දෝෂ මොහ නැති වුණා නම් තමන්ගේ නිවන සාක්ෂාත් වෙනවා. මොකද රාග දෝෂ මොහ නැති තැන තමයි නිවන තියෙන්නේ. නිවීම තියෙන්නේ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය තුළින් තමන්ගේ ජීවිතේ නිවා ගන්න මේ කිංසු කෝපම සූත්‍රය මේ කෑල ගහක් උපමා කරලා එහෙම නැත්නම් එරබුදු ගහක් උපමා කරලා එක එක ආකාරයට මේ ධර්මය විස්තර කරලා තියෙන ආකාරය එකම ධර්මය එක විදිහට දේශනා කළ නිවනට යන පාරවල් පෙන්ලා තියෙනවා. භාගතුන් වහන්සේ හිත නිවෙන ආකාරයට මේ ධර්මය අපිට විවිධ පැතිකඩවලින් දේශනා කළ තියෙනවා. ඒ දේශනාවල් අහලා ඒ අනුව හිත පිහිටවලා හිත නිවා ගැනීම සඳහාම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන අදහසින් දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. Thank you.